වරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතා අනුනය පටිඝ විද්ධංසනේ ඉඨා නිට්ඨේසු සත් සංඛාරේසු සමප්පවත්තේ උපේක්ඛා පාරමිතාති සද්ධාවන්ත පින්නතුනේ අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ අපි හැම කෙනෙකුගේම ලෞකික ජීවිත අර්ථවත් කරගන්නට වගේම බෞද්ධයින් වශයෙන් අපි හැම කෙනෙක්ම අපේක්ෂා කරන ප්‍රාර්ථනා කරන නිවන සාක්ෂාත් කරන්නට ලෞකික ජීවිතයේ ගැටුම් අවම කරගන්නට නිවන සඳහා උදව් වෙන සියලු පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්නට විශේෂයෙන් උපකාර වෙන එක් ධර්මතාවයක් පිළිබඳව පැහැදිලි කර දෙන්නට. ඒ තමයි උපේක්ඛා පාරමිතාව. එහෙම නැත්නම් උපේක්ෂාව. උපේක්ෂාව යම්කිසි කෙනෙකුට තියෙන පමණට තමයි ඒ තනත්තාට ආවේග අවම කරගෙන සමහන් සිතින් කලයුත්ත නොකලයුත්ත මනවින් වටහාගෙන කටයුතු කරන්නට පුළුවන්. ආවේග බහුල වුණොත් ඒ ආවේගකාරී බව නිසාම මනස අඳුරු වෙනවා, මනස කිලිටි වෙනවා, කලයුත්ත නොකලයුත්ත නොඇතහි යනවා, හොඳ නරක නොපෙනී යනවා, අවස්ථාව ඒ වගේම සුදුසු නුසුදුසු බව අපට වැසී යනවා. ඒ නිසා හැම විටම ජීවිතය තුල අර්බුද මතු කරගෙන ගැටුම් තුලින් දුක, ਸੰతాපය වැඩි කරගෙන අසහනෙන් ජීවත් වෙන්නට බොහෝ දෙනාට ඉඩ සැලසෙන්නේ උපේක්ෂාව නැමැති ධර්මතාවය හඳුනාගෙන පුහුණු නොකිරීම හේතු කොටගෙන. එනිසා ලෞකික වශයෙන් පවත්වන ජීවිතවල අපට අත්විඳින්නට ලැබෙන බොහෝ බාධක බොහෝ පීඩාවන් වගේම සැප දුක දෙකෙහිදීම කම්පිත නොවි විකෘති නොවි අපිට මනස පවත්වා ගන්නට පුළුවන් නම් තමයි ඒ ගිහි සැපය එහෙම නැත්නම් ලෞකික සැපය කෙනෙකුට නිවැරදිව භුක්ති විඳින්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම ලෝකෝත්තර නිර්වාණය උදෙසා එය අරමුණු කරමින් යම් කෙනෙක් පාරමිතා වඩනවා නම් ගුණනුවන වඩනවා නම් ඒතනත්තාගේ පාරමිතාව අර්ථ සම්පන්න වෙන්නට එය කලබලයක් නොවි මධ්‍යස්ත වූ මදහත් ප්‍රතිපදාවක් බවට පත් වෙන්නට එය උදාසීන නොවි ඒ පිළිබඳව උත්සුක වෙන්නට අවශේෂ සියලු පාරමිතාවන්ට පසුබිම් වෙන ප්‍රධාන ධර්මතාවයක් තමයි මේ උපේක්ෂා පාරමිතාව ඒ නිසා ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර සුව සාධනය කරගන්නටත් අපි හැම කෙනෙකුටම විශේෂ වැදගත්කමක් ඇති මේ ධර්මතාවය පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කිරීමයි අද ධර්ම දේශනාව තුළින් අපි අපේක්ෂා කළේ. මම හිතන්නේ ජන්මදිනයේ සමරන ශාමිලා පෙරේරා මහත්මිය ඇතුළු මේ හැම දිනාටම තමන්ගේ ජීවිතයේ ඉදිරි කාලය වඩා සැහැල්ලුවෙන් වඩා සැනසීමෙන් පවත්වන්නට මේ දහම් අසන හැම දිනාටමත් ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් පවත්වන්නට මේ උපේක්ෂාව නැමැති ධර්මතාවය හඳුනා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. කුමක්ද උපේක්ෂාවයි කියලා කියන්නේ? මහ බෝසතාණන් වහන්සේගේ උපේක්ෂා පාරමිතාව පිළිබඳව විග්‍රහ කරන සූත්‍ර දේශනා පාඨයකුයි අපි මුලින් සඳහන් කළේ මේ දේශනා පාඨයේ සඳහන් වෙන්නේ චරයාපිටක පාළි අටුවාවෙහි විග්‍රහ කෙරෙන්නේ මහබෝසතාණන් වහන්සේගේ උපේක්ෂා පාරමිතාව කෙබඳු දෙයක් කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා ඒ මහබෝසත්වරුන්ගේ පාරමිතාව ගැන කියන හැමතැනකදීම මේ වචන දෙක මුලින් විග්‍රහ කරනවා කරුණාව සහ උපාය දන්නා කෞසල්යෙන් යුක්තව මහබෝසත්වරයෙක් පාරමිතා පුරන්නේ සියලු සත්වයින් කෙරෙහි කරුණාවෙන්. ඒ නිසා මහබෝසත්වරයෙකුගේ හැම පාරමිතාවකටම කරුණාව පෙරදරි වෙනවා. අවශේෂ පින්නතුන් ගුණධම් වඩද්දී පාරමිතා වඩද්දී කරුණාව ප්‍රකට විය යුතුමයි කරුණාව පෙරදරි වෙනවාමයි කියලා නියමයක් නැහැ. ඒ නිසා අවශේෂ පාරමිතා පුරන අවශේෂ සත්පුරුෂයින්ට කරුණාව මුල් වෙනවා කියන නියමයකින් තොරව මේ පාරමිතාව පිළිබඳව හඳුනාගත්තාට වරදක් නැහැ. ඊළඟට සඳහන් කරනවා කෝසල්ල පරිග්ගහිතා උපාය දන්නා කෞසල්ලෙන් යුක්තව. උපාය කෞසල්ලය කියලා කියන්නේ තැනට සුදුසු ආකාරයෙන් පවතින්නට තමන්ගේ මනස හසුරුවා ගන්නට උපායශීලී වෙන්නට ඕනේ. තමන්ගේ කය හසුරුවා ගන්නට උපායශීලී වෙන්නට ඕනේ. තමන්ගේ වචන හසුරුවා ගන්නට උපායශීලී වෙන්න ඕනේ. තමන් ඇසුරු කරන අන්‍ය පුද්ගලයන් හසුරුවා ගන්නට උපායශීලී වෙන්නට ඕනේ. පරිසරය, ලෝකය හසුරුවා ගන්නට උපායශීලී වෙන්නට ඕනේ. මේ හැම දෙයකටම උපාය කෞශල්‍ය අවශ්‍යයි. උපායයි කියලා කියන්නේ කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නවා කියන එක නෙමෙයි. ප්‍රඥාවෙන් යුක්ත උපාය කෞසල්‍ය නම් තමන්ටත් අනුන්ටත් හානි නොවි අදාළ කාර්යය පළදරන හැටියට කෙසේ ක්‍රියාත්මක විය යුතුද? තමන්ට හානියකුත් නොවෙන්නට ඕන අනුන්ට හානියකුත් නොවෙන්න ඕන අදාළ යහපත් කාර්ය සාධනය වෙන්නටත් ඕන. ඒ සඳහා අපේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර ලෝකය කෙසේ හසුරුවා ගත යුතුද කියලා යමෙක් දක්ෂණං විචක්ෂණං එකට කියනවා උපාය කෞශල්‍යයි කියන්නේ. එතකොට අපිට පාරමිතා පුරන්නට නම් ಗುಣධම් වඩන්නට නම් හැම කෙනෙකුටම මේ උපාය කෞශල්‍ය අවශ්‍ය වෙනවා. උපාය කෞශල්‍ය නැතුව පාරමිතා පුරන්නට ಗುಣධම් වඩන්නට ගියාට ඒතනත්තාට එය සාර්ථකව කරගන්නට බෑ. පැමිණෙන බාධක හමුවේ Taman කඩා වැටෙනවා. Tamanගේම මනස තුලින් එන බාධක නිසා කඩා වැටෙනවා. Tamanගේ කය හරහා මතුවෙන බාධක නිසා කඩා වැටෙනවා. Tamanගේ වචන පටලැවිලි නිසා ඇතිවෙන බාධක වලින් කඩා වැටෙනවා. බාහිර පරිසරයෙන් එන බාධක නිසා කඩා වැටෙනවා. මේ හැම බාධකයක්ම අභිභවනය කරගෙන අදාළ පරමාර්ථය සාධනය කරන්නට නම් Tamanටත් අනුන්ටත් හානි නොවි ක්‍රියාත්මක වෙන්නට නම් නුවණින් ස්ථානෝචිතව ක්‍රියාත්මක වීමේ උපාය කෞශල්‍ය තියෙන්න ඕන. ඒ නිසා සෑම ಗುಣධමකටම ඒ කාරණය මූලික වෙනවා. මහබෝසතාණන් වහන්සේගේ උපාය කෞශල්‍ය එහෙම නැත්නම් කරුණාව සහ උපාය කෞශල්‍යයෙන් යුක්තව උන්වහන්සේගේ මේ උපේක්ෂා පාරමිතාව පිළිබඳව දක්වන්නේ අනුනය පටිඝ විද්ධාංශනී අනුනය පටික විද්ධංසනී කියලා කියන්නේ මේ ලෝකයේ යම්කිසි කෙනෙක් යම්කිසි දෙයකට වසඟ නොවි අනුගත නොවි ඊට අනුව පරිවර්තනය නොවි ඊළඟට පටික කියලා කියන්නේ ගැටුම් ඇති කරගන්නෙත් නැතුව සරල වචනයෙන් කියනවා නම් ඇලෙන්නෙත් නැතිව ගැටෙන්නෙත් නැතිව මේ ලෝකයේ පවතින අපට හමු වෙන අරමුණු පිළිබඳව ඇලීම් ගැටීම් වලින් තොරව ඉත්තානිට්ඨේසු සත්ත සංඛාරේසු සමප්පවත්ති ඉෂ්ට වූත් අනිෂ්ට වූත් සත්ත්ව සංස්කාරයන් කෙරෙහි සමව පවතින්නට පුළුවන් හැකියාව. ඉෂ්ටානිෂ්ට කියලා කියන්නේ ඉෂ්ට කියලා කියන්නේ අපි කැමති වෙන, අපි රුචි වෙන. අනිෂ්ට කියලා කියන්නේ අපි අකමැති වෙන, අපිට රුචි නොවන. ඇසට ඇසින් දකින්නට කැමති දෙයට කියනවා ඉෂ්ට රූපයයි. ඇසින් දකින්නට කැමති නොවන රූපයට කියනවා අනිෂ්ට රූපයයි. දැන් අපි හිතමු හොඳ පිරිසිදු සුවඳ හමන වර්ණවත් පුෂ්පයක් නෙළුමක් රෝස මලක් අපි දකින්නට ප්‍රියයි. ඒකට ස්ථාරම්මණයක් කියලා කියනවා. කවුරුත් ප්‍රියයි. මිනිසුන් ප්‍රියයි, දෙවියන් ප්‍රියයි, හැම කෙනෙක්ම පුෂ්පයක් දකින්නට ප්‍රියයි. ඒක ස්ථාරම්මණය. හැබැයි මල ගොඩක් දකින්නට අපි එච්චර ප්‍රිය නැහැ. ඒක අපට අප්‍රසන්නයි. ඒක ඇසට අනිෂ්ට රූපයක් කියලා සඳහන් කරනවා. මෙන්න මෙහෙම ඇසට ප්‍රිය උපදවන රූප ඉෂ්ට රූප, ඇසට අප්‍රිය උපදවන රූප අනිෂ්ට රූප. කනට ප්‍රිය උපදවන රූප ඉෂ්ට ශබ්ද කනට අප්‍රිය උපදවන රූප අනිෂ්ට ශබ්ද මේ විදිහෙන් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සහ සිතෙන් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම අපි ගන්න අරමුණ අරමුණු හැම එකක්ම කොටස් දෙකකට බෙදෙනවා ඉෂ්ඨාරම්මන සහ අනිෂ්ඨාරම්මන කියලා. කැමැති සහ අකමැති කියලා. හැබැයි ඉතින් අපි කැමති වුණත් අකමැති වුණත් ලෝකයේ ওই දෙආකාර අරමුණුම තියෙනවා. ඒ නිසා විටින් විට අපි කොයි කාටත් ඒ දෙයාකාර අරමුණුම අපේ ඉන්ද්‍රයන්හි ගැටෙනවා. එහෙම ගැටෙනකොට සාමාන්‍ය ප්‍රතජන පුද්ගලයාගේ ස්වභාවය තමයි Taman කැමති අරමුණු ගැටෙනකොට ඒවා තෘෂ්ණාවෙන් වැළඳ ගන්න. Taman අකමැති අරමුණු ගැටෙනකොට හැකිලිලා ප්‍රතික්ෂේප කරලා දුරු කරන්නට වෙහෙසෙනවා. එහෙම නැත්නම් Taman පලා යන්නට උත්සාහ කරනවා. එක්කෝ ඒ දේ බැහැර කරන්නට වෙහෙසෙනවා එක තමන් පලා යන්න හදන මේක තමයි ගැටුම කියන්නේ එක් එක් ස්වරූපයෙන් මේ පටිඝය මතුවෙන්නට පුළුවන් ඒකට කියනවා ක්‍රෝධයයි කියලා ඒකට කියනවා ද්වේෂයයි කියලා වෛරයයි කියලා එපා වීමයි කියලා අප්‍රියාවයි කියලා ප්‍රතික්ෂේප කිරීමයි කියලා පිළිකුලයි කියලා භීතියයි කියලා ශෝකයයි කියලා අමනාපයයි කියලා පසුතැවීමයි කියලා මේ හැම වචනකින්ම අදහස් කරන්නේ මොකක්ද පැමිණෙන අරමුණ පිළිගන්න මං කැමති නැහැ. ශෝකය කියන්නේ පටිඝයේ ස්වરૂපයක්. භීතිය කියන්නේ පටිඝයේ ස්වરૂපයක්. පසුතැවීම කියන්නේ පටිඝයේ ස්වરૂපයක්. ඒ ඉඳුරන්ට ගොදුරු වෙන අරමුණ ඒ ආකාරයෙන් පිළිගන්නට මම සූදානම් නැහැ. ඒකට ප්‍රතිවිරුද්ධව නැගී හිටින මනෝභාවය ඒ ඒ අවස්ථාවේදී විවිධ ස්වરૂපයෙන් මතුවී එනවා. ඒ අවස්ථාවට අනුව මතුවෙන ආකාරය මත වෙන වෙන නම් කියනවා. කෙබඳු නමක් ඒ වෙලාවේ හැටියට භාවිතා කළත් මතුවලා තියෙන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන්නා වූ පටිඝ සම්පයුක්ත සිත. ඔය විදිහෙන් අරමුණු සමග ගැටෙනවාට තමයි පටිඝයයි කියන්නේ ප්‍රතික්ෂේප වෙනවා. එතකොට අනුනය කියලා කියන්නේ අපි කැමති අරමුණු ස්ථාරම්මන ලැබෙනකොට තෘෂ්ණාවෙන් ඒවා වැළඳ ගන්නට, ලං කර ගන්නට, පවත්වා ගන්නට, ආශිර්වාද කරන්නට, නඩත්තු කරන්නට, රැක ගන්නට, පරිස්සම් කරන්නට අපි වෙහෙසෙනවා. ඒ නිසාත් ප්‍රශ්න ඇති වෙනවා. රැක ගන්න, බලා ගන්න, පරිස්සම් කර ගන්න, නඩත්තු කර ගන්න වෙහෙසෙනකොට ඒවාට බාධා එනකොට ආපහු පටිඝය මතුවෙනවා. ඒවා හොඳින් පවතිනකොට ඒවාට යම් කිසි කෙනෙක් උදව් කරනකොට ඒ අය ගැන තෘෂ්ණාව ඇති වෙනවා, බැඳීම ඇති වෙනවා. මෙන්න මේ විදිහට සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි ඉෂ්ඨ අරමුණු පිළිබඳව අනුව යමින් ඒවා තෘෂ්ණාවෙන් ලං කර ගනිමින් අනිෂ්ඨාරම්මණයන් සමග ගැටෙමින් ප්‍රතික්ෂේප කරමින් උස් පහත් වෙමින් පවතින ස්වභාවය සාමාන්‍ය පුහුදුන් ලෝකයේ ප්‍රකෘතිමත් ස්වභාවයයි මේ ස්වභාවය තුළ පවතින තාක්කල් ජීවිත කාලය මුළුල්ලේම බොහෝ දුක් පීඩාවලට භාජනය වෙන්නට සිද්ධ වෙනවා අර ගැටීම නිසා අරමුණු ප්‍රතික්ෂේප කිරීම නිසා ජීවිතේ බොහෝ වාරවල හඬන්නට සිද්ධ වෙනවා. වැළපෙන්නට සිද්ධ වෙනවා. බියපත් වෙන්නට සිද්ධ වෙනවා. ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වෙනවා. පලා යන්නට සිද්ධ වෙනවා. ඒ වගේම දේවල් බැහැර කරන්නට සිද්ධ වෙනවා. පසුතැවෙන්නට සිද්ධ වෙනවා. නිරන්තරයෙන් කම්පන වූ දැවෙන තැවෙන මනසින් යුක්තව වික්ෂිප්ත වුණු මනසින් යුක්තව ජීවිතේ මහ දුක් ගොඩක් හැටියට මිනිසුන්ට අත්විඳින්නට වෙලා තියෙන්නේ මේ අරමුණු ප්‍රතික්ෂේප කිරීමේ ස්වභාවය අපේ මනස තුලින් විටින් විට මතුවෙන නිසා අපිට බැලූ බැල්මට නම් හිතෙනවා මේක ලෝකේ වැරද්දක් වගේ. ඒ ලෝකේනේ මේ ගැටුමට සුදුසු අරමුණු මතුවෙන්නේ. ලෝකයේ තමයි අරමුණු තියෙන්නේ. හැබැයි අපි විඳින්නේ මොකෙන්ද? Tamanගේ මනසේ. ඒ නිසා මනස තුලයි මේ ගැටුම නිර්මාණය වෙන්නේ. මනස තුලයි මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ. ඒ නිසා බාහිර ලෝකයෙන් අරමුණක් අපට අනිෂ්ඨාරම්මනේ බාහිර ලෝකයෙන් තමයි එන්නේ. හැබැයි අනිෂ්ඨාරම්මනේ පිළිබඳව අපි යහපත් සංකල්පයක් ඇති කරනවද අයහපත් සංකල්පයක් ඇති වෙනවද ගැටෙනවද හැපෙනවද මැදහත් වෙනවද කියන එක තීරණය වෙන්නේ Tamangeema සිතුවිල්ලත් එක්කලා. සමහර වෙලාවට බොහෝ කටුක අරමුණු වුණත් අපි ප්‍රේමනාපව විඳ දරා ගන්නවා. සමහර වෙලාවට පොඩි කටුක අරමුණක්වත් අපි විඳින්නට ලෑස්ති නැහැ. ඇයි ඒ? ගැන අපි හිතන හැටි. අපට හිතවත් කෙනෙක් අපට රිද්දුවත් අපි ඒක සතුටින් ගන්නවා. අපට අහිතවත් කෙනෙක් නිකන් රවල බැලුවත් අපි ඒකට හිත නරක කරගන්නවා. ඒ කුමක් නිසාද? අපි ඒ ගැන හිතන ආකාරය. හැබැයි හිතවත් කෙනෙක් රවණ බැලුවා නෙමෙයි අතෙන් පයින් පහර දුන්නා වුණත් අපි ඒක ආස්වාදනීය ආකාරයෙන් ගන්නට සූදානම් වෙනවා. මේ විදිහට ලෝකයේ තියෙන අරමුණ නෙමෙයි අපට ප්‍රශ්නේ වෙන්නේ. අපි මේ පිළිබඳව සිතන පතන සිතුවිලි ගොඩනගන මනෝභාවයන් ඇති කරන උපකල්පනය කරන සංඥා ඇති කරගන්නා ස්වરૂපය මත තමයි අපේ මනසේ පරිවර්තනයන් සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ අරමුණු සමග ගැටෙනවා කියන එක ලෝකයේ පවතින දෝෂයක් නෙමෙයි ලෝකයේ පවතින ධර්මතා අරමුණු කරගෙන අපේ මනසේ පහළ වෙන්නා වූ එක්තරා මනෝභාවයක් ඊළඟට අරමුණු කෙරෙහි ඇලෙනවා කියන එකත් එහෙමම තමයි අපට හිතෙන්නේ නම් ඉතින් මේ ලෝකේ කාම වස්තුන් දැක්කහම නොඇලී ඉන්නේ කොහොමද? ඒවා නිසානේ අපේ මනස මේ පෙළඹෙන්නේ. ඒවා නිසානේ අපේ මනස ඒ පැත්තට අදින්නේ. මේ ලෝකේ පවතින ස්වභාවයනේ මේ රූප වාහිනී වලින් පෙන්නන ඒවා. මේ අන්තර්ජාලයේ තියෙන ඒවා මේ පුවත්පත්වල තියෙන ඒවා මේ වෙළඳ දැන්වීම් වල යන ඒවා මේවා බැලුවෙන් පස්සේ ඉතින් කොහොමද මනස විකෘති නොවි තියෙන්නේ කියලා අපට හිතෙනවා. හිත යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. ඒ විකෘති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් අපට බාහිර ලෝකයෙන් ලැබෙනකොට අපේ මනස වෙනස් වෙන්නට හේතු වෙනවා. හැබැයි ඒකෙන් වෙනස් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ කුමක් මතද? Tamanගේ මනසේ පහළ වෙන මනෝභාවයන් මත. අපේ මනස නිවැරදි තැනක පවත්වා ගන්නට අපි සමත් වෙනවා නම් අපට ඒ తත්වය අභිබවා යන්නට පුළුවන්. එහෙම අසමත් වෙන නිසායි අර තුලින් ඇලීම්, ගැටීම්, හැලහැප්පිලි ඇති වෙලා බොහෝ විකෘතිතාවයන්ට මුහුණ දෙන්නේ. මෙන්න මේ විදිහට සාමාන්‍ය ප්‍රතඥන ලෝකයා ඉෂ්ඨාරම්මන කෙරෙහි ඇලෙමින් අනිෂ්ඨාරම්මන කෙරෙහි ගැටෙමින් මේ ඇතිවෙන උස්පහත් ස්වභාවය නිසා විඳින මේ මහා පීඩාව මේ මහා වෙහෙස මේ ඇති කරගන්න මහා කලබගෑනියෙන් ටිකක් හෝ නිදහස් වෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට නම් ඉෂ්ඨානිෂ්ඨ අරමුණු කෙරෙහි මධ්‍යස්තව පවතින උපේක්ෂාව මොකක්ද කියලා අපි ටිකක් හඳුනා ගන්නට ඕනේ එහෙම හඳුනා ගන්නට පුළුවන් නම් අපට සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන්. ඒ සැහැල්ලුභාවයේ ජීවිතයේ තෘප්තිය සතුටත් වෙනින්ට අපට උදව් වෙනවා. ඒ සතුට කියලා කියන්නේ බාහිර ලෝකයේ මත පවතින සතුටක් නෙමෙයි. අද අපි හුඟක් දෙනා සතුට වෙන්න පුරුදු වෙලා තියෙන්නේ බාහිර දේවල් මත. බාහිර දේවල් වෙනස් වෙනකොට අපි දුක් වෙනවා. එතකොට ලෝකයේ අනිත්‍යයට හෝ ද්‍රව්‍ය වලට පුළුවන් අපේ සතුට නැති කරන්නට. නමුත් හැබෑවට උපේක්ෂාව කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තොත් බාහිර ලෝකය කොහොම වුණත් අපේ මනස තුළින් අපට සතුට අවදි කරගෙන निराமிස සුවයක් විඳින්නට පුළුවන්. निराமிස සුවයයි කියලා කියන්නේ තෘෂ්ණාවෙන් තොරව, ඇලීම් ගැටීම් වලින් තොරව, කෙලෙස් ධර්මයන් උත්පාදනය නොකොට ඇති කරගන්නා සතුට. සාමිස සුවයයි කියලා කියන්නේ කෙලෙස් ධර්ම උත්පාදනය කරමින් ඇති කරගන්නා සතුට. මේ ලෝකේ පවතින කාම වස්තුන් හරිම ආශ්චර්යයි. ඇයි? කෙලස් උපදවා ගන්නේ නැතුව ඒවා විඳින්නට බෑ. කෙලස් උපදවා ගත්තේ නැත්නම් එක කාම වස්තුවකවත් ඇති 아무තු රසයක් නැහැ. එකම රූපයකවත්, එකම ශබ්දයකවත්, එකම ගන්ධයක රසයක මේ කිසිම දෙයක ඇති සුවිශේෂත්වයක් නැහැ. කෙලස් අවදි කරගත්තේ නැත්නම් යම්තා විචිත්‍රවත්ව කෙලස් අවදි කරන්න පුළුවන් නම් කාමය ඒ තරම්ම විචිත්‍රවත්ව භුක්ති විඳින්නට පුළුවන්. හැබැයි ඒ ඒ විචිත්‍ර ස්වභාවයෙන් පහළ වෙන්නේ ලෝකයේද මනෝභාවයේද? Tamangeම මනෝභාවය. මනෝභාවයේ විචිත්‍රත්වයේ ප්‍රමාණයට ඒ කාම ආස්වාදය කාමයෙන් ඇති කරගන්නා සුවය, තෘප්තිය, සතුට වින්දනය කරන්නට ඒ පුද්ගලයාට හැකි වෙනවා. හැබැයි ඒ තෘෂ්ණාව මත කෙලෙස් මත පදනම් වී පවතිනක් නිසා එය අනෙක් ඒවා මතයි දෝලණය වෙන්නේ. ඒවා වෙනස් වෙනකොට අපි වෙහෙසටපත් වෙනවා, අපි දුකටපත් වෙනවා. මේ निराமிස සතුට, निराமிස සුවය කියන එක ඒ තෘප්තිමත් භාවය කියන එක එහෙම අනෙක් දේවල් මත කෙලෙස් අවදි කරගෙන අනෙක් දේවල් මත නඩත්තු වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ අපේ මනස තුළින්ම කෙලස් දුරු කරගෙන කෙලස් අඩු කරගෙන මනස සැහැල්ලු කරගෙන බොහෝ දේවල් පිළිබඳව මැදහත් වූ මනසින් ඇතිවෙනා වූ සහනදායී බව නිසා ඇතිවෙන තෘප්තිමත් බව. ඒ තෘප්තිය ඒ සතුට අනෙකක් මත නොපවතින නිසා කෙලෙස් මත රඳා නොපවතින නිසා ඒ සියලු කල්හි අපේ ජීවිතයට සැනසීම සහනය උදා කරගන්න. ගිහියෙක් හැටියට නම් ඉතින් ඔය දෙයාකාර සැපේම භුක්ති විඳින්නට වෙනවා. සාමිස සැපයත් භුක්ති විඳින්නට වෙනවා. निराමිස සැපයත් විටින් විට හෝ හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. පැවිද්දෙකුගේ ජීවිතේ නම් ඒත් ওই දෙයාකාර සැපේම භුක්ති විඳිනවා. හැබැයි निराமிස සැපේට වැඩි තැනක් දෙන්නට අවශ්‍ය වෙනවා. ගිහියෙකුට වුණත් මේ දෙපැත්ත හරියට හඳුනාගෙන පවතින්නට පුළුවන් නම් ජීවිතේ වැඩි කාලයක් ඇලීම් ගැටීම් වලට දෝලණය නොවි සහනදායි මනසින් පවතින්නට පුළුවන්. මෙහෙම මනස සැහැල්ලු වෙනකොට තෘප්තිමත් වෙනකොට තමයි ලෝකේ යථාර්ථය හඳුනා ගන්නට ඒ මනස සමත් වෙන්නේ. ඒ මනස තියුණු වෙන්නේ දියුණු වෙන්නේ වික්ෂිප්ත වූ ඇලෙන ගැටෙන මනසකින් ලෝක ධර්මතාවයන් හඳුනන්නට ලෝකයේ යථාර්ථය වටහා ගන්නට අපට පුළුවන්කමක් නැහැ. එතකොට මෙහෙම කියනකොට පින්නතුන්ට හිතේ ඉතින් ඒ විදිහට කිසි දෙයක් නැත්නම් ඉතින් උපේක්ෂාව කියලා ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නකොට නිකම්ම නිකන් නිෂ්ක්‍රීය වෙන ස්වභාවයක් නේද? එහෙම නිෂ්ක්‍රීය බවක්ම නෙමෙයි. උපේක්ෂාව තුල කිසිවක් නොකර ඉන්නා බව නෙමෙයි. ඒ උපේක්ෂාව තුළ සෑම සංස්කාර ධර්මයක් පිළිබඳව මධ්‍යස්ත බව ඇති වෙනවා. හැබැයි කරුණා මෛත්‍රිය උපදවන්නට එය පදනමක් වෙනවා. එය බාධාවක් වෙන්නේ නැහැ. ලෝකයේ තුල අවශ්‍යතාවය හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්නට එය බාධාවක් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ උපේක්ෂා සහගත මනසින් ජීවත් වෙනවා කියලා කෑමනක දානේ වළඳන්නේ නැතුව ඉන්නේ. ඇඳුම් අඳින්න නැතුව ඉන්නේ නැහැ. අනුන්ට දහම් දෙසන් නැතුව ඉන්නේ නැහැ. අවශ්‍ය තැනකදී අනිත් අයට උපකාර නොකර ඉන්නේ නැහැ. කල යුත්ත පසෙක දාලා ඉන්නේ නැහැ. ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ රහතන් වහන්සේ නම. එතකොට ඒ රහතන් වහන්සේගේ ස්වභාවය සියලු සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ඇලීම් ගැටීම් වලින් බැහැරව උපේක්ෂා සහගත මනසකින් පවතින්නේ. නමුත් උන්වහන්සේ වැඩම කළා කොච්චර දේවල් කළාද? මේ රටක් දියුණු කරන්න සංස්කෘතියක් ගොඩනගන්න ජාතියක් නගා හිටවන්නට මොනතරම් දේවල් කළාද එහෙමනම් උපේක්ෂා සහගත උනාය කියලා කෙනෙකුට නිෂ්ක්‍රීය වෙන්නට අවශ්‍ය නැහැ අවශ්‍යතාවය හඳුනාගෙන කල යුත්ත මනවින් කරන්නට එය බාධකයක් නොවේ නොකල යුත්ත නොකර සිටින්නටයි මේ උපේක්ෂාව අපට විශේෂයෙන් උදව් වෙන්නේ උස්පහත් නොවි වික්ෂිප්ත නොවි කම්පණය නොවේ සමබර වූ සමතුලිත වූ මනසකින් පවතින්නටයි ඒ අපට උදව් වෙන්නේ. ඒ නිසා සියලුම පාරමිතා පුරන්නට මේ උපේක්ෂාව මූල ධර්මයක් හැටියට දක්වනවා. උපේක්ෂාව නැති කෙනාට දාන පාරමිතාව හරියට පුරන්න බෑ. ඇයි? Taman කැමති අයට විතරයි දන් දෙන්නේ. අකමැති අයට දෙන්නේ නැහැ. හාමුදුරන්ට කැමති නම් හාමුදුරන්ට විතරයි දෙන්නේ. දුගී මගීන්ට දෙන්නේ නැහැ. සමහරු දුගී මගීන්ට විතරයි දෙන්නේ හාමුදුරුන්ට දෙනවට විරුද්ධයි. දුප්පතුන්ට විතරයි සලකන්නේ පෝසතුන්ට යමක් ඕන වුණාට දෙන්න කැමති නැහැ. සමහරු අය තියෙන තැනටමයි දෙන්නේ නැති මිනිහට සලකන්න කැමති නැහැ. මෙහෙම අගතිගාමී වෙනවා. ඒ දාණය, ඒ පාරමිතාව මධ්‍යස්ත ස්වභාවයෙන් උසස් තත්ත්වයෙන් පූර්ණත්වයටපත් වෙන්නේ ඇයි මේ ඇලීම් ගැටීම් දෙකට ඔරොත්තු දෙන්නට බැරි නිසා. අනිත් අයට දැන් ওই සුනාමි ආපු වෙලාවෙ එහෙම අනිත් අයට උදව් කරන්න ගියා. ගිහිල්ලා ඒ මිනිස්සු දොස්පරස් කියනවා කියලා මෙහෙම මිනිස්සුන්ටද අපි මේ උදව් කරන්න ආවේ දන්නවා නම් එන්නෙත් නැහැ. මෙහෙම අසත්පුරුෂයින්ටද මේ සලකන්නට ආවේ ආයෙනම් පලාතේ එන්නේ කියලා මිනිස්සු කලකිරලා ආපුවයි හිටියා. එතකොට දැන් අපිට ප්‍රශංසා කරනවා නම් විතරයි උදව් කරන්නේ. නැත්තම් උදව් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට දාන පාරමිතාව හරියට පුරන්නට බැරි වෙනවා උපේක්ෂාව නැති වුණොත්. එතකොට අපේ රේරුකාණි චන්දුවිමල මහානායක හාමුදුරුවෝ සඳහන් කරන දෙයක් තමයි මිනිස්සුන්ට යමක් දීලා මට 아무තු ප්‍රශංසාවක් 아무තු උදව්වක් ඕනේ කරදරයක් නොකර හිටියොත් ඒ හොඳටම ඇති. හැබැයි අපට ඒ අපි උදව් කරපු අයගෙන් කරදරයක් ආවා වුණත් කරන්නට දෙයක් නැහැ. ඒකෙනුත් මැදහත් වෙන්නට පුළුවන් වෙන්න ඕන. ඉතින් නායක හාමුදුරුව අදහස් කළේ එහෙම කරදරයක්වත් නොකර ඉන්නවා නම් ඒත් ඇති. 아무තු උදව්වක් නැතුවට කමක් නැහැ. එතකොට අපිට ලෝකය පිළිබඳව එහෙම උපේක්ෂාව ඇති කරගන්න ඇති කරගන්න අපට ප්‍රශංසා කරන අය පිළිබඳවත් අපට දොස් නගන අය පිළිබඳවත් සමසිතින් පවතින්නට හැකියාවක් ඇති වෙනවා. ඒ දෙතනෙහිදීම අපට 아무තු සිත් ඇවුලක් පීඩාවක් ඇති නොකරගෙන පවතින්නට ඒ හේතු වෙනවා. ඊළඟට සීල පාරමිතා පුරන්නට සීලය කියලා කියන්නේ Tamanගේ පැවැත්ම තුළින් අන් අයට හානි නොවි පවත්වා ගන්නට හානි වෙන එක වළක්වන්නට එතකොට අපට ඔක්කොම හිතවත්ව ඉන්නවා නම් හානි නොකර ඉන්නට පුළුවන් හැබැයි අහිතවත්ව ඉන්නවා නම් හානි කරන්න අපට හිතෙනවා ඇයි ඒ අපේ මනස තුල උපේක්ෂාව නැති නිසා. මේ විදිහට සියලුම පාරමිතා ධර්ම පුරන්නට අපට උපේක්ෂාව අවශ්‍ය වෙනවා. ඒ නිසා මහබෝසතාණන් වහන්සේ දීපංකර පාද මූලයේදී විවරණගත්තු අවස්ථාවේ උන්වහන්සේ දෙවි මිනිසුන් විසින් පූජා කරපු පුෂ්ප ගොඩ මැද්දේ ඉඳගෙන බලනවා පෙර මහබෝසත්වරු බුදුබව සඳහා කෙබඳු පාරමිතාවක් කෙබඳු ගුණයක් සම්පූර්ණ කළාද මේ පාරමිතා කියන ඒවා අපි පටලවා ගන්නට ඕනේ මේ කාලයත් එක්කලා පින්නතුනි. පාරමිතා කියන්නේ මේ කල්ගත වෙවි යනවා කියන එක නෙමෙයි. පාරමිතා කියන්නේ මේ කෙලෙස් නසන්ට අවශ්‍ය කරා ගුණයක්. ඒ ගුණය වඩන්න ඕනේ. ඒක ඉතින් සමහර කෙනෙකුට දිගු කලක් ගත වෙන්නට පුළුවන්. කල් ගත වෙලා හරි ඒ වෙලේම හරි ඒ ගුණය මතු කරන්න පුළුවන් නම් විතරයි කෙලෙස් නසන්නට පුළුවන් වෙන්නේ. ඒ ගුණය නැත්තම් ක්ලේශය නසන්නට බෑ. සමහර කෙනෙක් මේක පටලවා ගන්නවා මේක බොහෝ කල්ගත වෙන වැඩක්. එච්චර කල්ගත වෙවි ඉන්නට ඕනේ අපිට මේ ජීවිතේ නිවන් දකින්නට ওই පාරමිතා අවශ්‍ය නැහැ කියලා කෙනෙක් හඳුනා ගන්නවා. එහෙම පටලවා ගන්නේ මේක මේ කාලයත් එක්ක පටලවා ගන්නවා පාරමිතා කිව ගමන්. පාරමිතා කියන්නේ කාලය පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි කෙලෙස් නසන්නට අවශ්‍ය වෙන ගුණාංග. ආයුධ නැතුව මොකෙන්ද කපන්නේ? කපන්න නම් ආයුධය තියෙන්නට ඕනේ. එතකොට කෙලස් කපා හරින්නට නම් මේ පාරමිතා නැමැති තියුණු කරගත් මනෝභාවයන් ඒ ගුණයන් අපි තුල වැඩෙන්නට ඕනේ. ඒක කල්ගත වෙලා හරි අද මේ මොහොතේ හරි මට මතු කරගන්න පුළුවන් නම් තමයි කෙලස් කපා හරින්නට පුළුවන්. මේ මොහොතේ මතු කරගන්න බැරි නම් කල්ගත වෙලා හරි මතු කරගන්නට වෙනවා. එහෙනම් මතු කරගත්තොත් තමයි කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මහබෝසතාණන් වහන්සේලාට පමණක් නෙමේ අවශේෂ හැම කෙනෙකුටම. ඒ මහබෝසත්වරයෙක් විතරද කෙලස් කපා හරින්නේ? සම්මා සම්බුද්ධත්වයේ විතරක්ද කෙලස් නැසන්නේ? පස්චේක බුද්ධත්වයේදීත් ශ්‍රාවක බුද්ධත්වයේදීත් ඒ කියන්නේ අරහත්ත්වයේදීත් කෙලස් නසන එකයි කරන්නේ. එහෙමනම් කෙලස් නසන හැම දිනාටම ඒ කෙලස් නසන්නට අවශ්‍ය උපකරණය හෙවත් මේ තීක්ෂණ ಗುಣ Tamanගේ මනස තුල අවදි කරගන්නට ඕන, පුහුණු කරගන්නට ඕන. එතන මහබෝසතාණන් වහන්සේ දා දීපංකර පාදමූලයේදී ඒ විවරණ ලබලා ආවර්ජනා කරලා බැලුවා කෙබඳු ගුණද අවශ්‍ය වෙන්නේ කෙලස් ඛණ්ඩණය කරන්නට කෙලස් කපා හරින්නට. එතෙන්දී එක් එක් පාරමිතාවන් දැකලා ආවර්ජනා කරලා අවසානයේ උන්වහන්සේ දසවෙනි පාරමිතාව හැටියට දසවෙනි ගුණාංගයේ හැටියට මේ උපේක්ෂා පාරමිතාව හඳුනා ගන්නවා. හඳුනාගෙන උන්වහන්සේ එය සිහිපත් කරනවා යථාවි පඨවි යථාපි පඨවි නාම නික්කිතං අසුචින් සුචින් උපෙක්කති උභෝපේතේ කෝපානුනය වජ්ජිතා මේ මහ පොළවේ ස්වභාවය තමයි Tamanට පිරිසුදු දෙයක් මහ පොළවට දැම්මත් අපිරිසුදු දෙයක් මහ පොළවට දැම්මා මැණික් කැට මහ පොළවට දැම්මත් අසුචි මල මුත්‍ර මේ මහ පොළවට දැම්මත් මහ පොළවේ කිසි වෙනසක් නැහැ මහ පොළවට ආදරයෙන් සත්කාර කළත් කොටලා කපලා මේක උඩු යටි කුරු කරලා විනාශ කළත් මහ පොළවේ 아무තු විපරීත බව 아무තු වෙනසක් නැහැ ඒ වෙනස් නොවේ හැම දෙයක්ම සමසේ දරා ගන්නාසේ මේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව යහපත් අයහපත් දේවල් පිළිබඳව රුචි අරුචි දේවල් පිළිබඳව නොඇලී නොගැටී ඉඳීමේ මේ පාරමිතාව නිවන් දැකීම සඳහා කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍යයි. ඇයි කෙලෙස් ප්‍රහාණය කරන්න මේක අවශ්‍ය වෙන්නේ? කෙලෙස් මතුවෙන්නෙම එහෙම ඉන්න බැරි නිසා. අපි කැමති දේවල් වල ඇලෙන්නේ, අපි අකමැති දේවල් වල ගැටෙන්නේ. මේ ඇලීම් ගැටීම්, ලෝභ ද්වේෂ නිසා තමයි මේ සියලු කෙලෙස් නිර්මාණය වෙන්නේ. ලෝභ ද්වේෂ හටගන්නේ කුමක් නිසාද? අර උපේක්ෂා සහගතව ලෝකයේ දකින්නට බැරි නිසා. එහෙමනම් කෙලෙස් ඛණ්ඩනය කරන්න මේ ධර්මතාවයන් කෙරෙහි මැදහත්ව දැකීමේ හැකියාව අත්‍යවශ්‍යයි. ඒ නිසා උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා තතේවතං සුඛ දුක්ඛේ තුලා භූතෝ සදා භව උපේක්ඛා පාරමින් ගන්්වා සම්බෝධින් පාපුනිස්සසි. ඒ නිසා සැප දුක් කියන දෙකෙහිම හොඳ නරක කියන දෙකෙහිම හිතවත් අහිතවත් අංශ දෙකෙහිම ස්ථානිෂ්ඨ දෙපක්ෂයේහිම හරියට තරාදියක් වගේ මැදහත් දෙපසම සමව තියෙන්නාසේ ඒ තනත්තාට සමබරව යන්නට පුළුවන් වුණොත් තමයි මේ සියලු කෙලෙසුන් නසා නිවන් දකින්නට පුළුවන් වෙන්නේ කියලා උන්වහන්සේ එතනදි දැකගත්තා. දැකලා අදිෂ්ඨාන කරගත්ත මම අදපටන් මේ පාරමිතාව සම්පාදනය කරනවා. එහෙම සම්පාදනය කරනවායි කියලා අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේ අවශේෂ පාරමිතා පුරන්නට මේ උපේක්ෂා පාරමිතාව මුල් කොටගත්තා. දැන් අපි මෙච්චරලා කතා කළේ උපේක්ෂා පාරමිතාවෙහි තියෙන වටිනාකම වැදගත්කම. දැන් අපි ටිකක් අවධානය යොමු කරන්න ඕනේ කොහොමද මේක සම්පාදනය කරන්නේ? උපේක්ෂාව නම් හොඳ බව ඇත්තයි. ඒක අපට තේරෙනවා යම් පමණක. හැබැයි ඉතින් කොහොමද ඔහොම ඉන්නේ? අපි කැමති දේවල් ලැබෙනකොට ඇලෙන්නේ නැතුව අකමැති දේවල් ලැබෙනකොට ගැටෙන්නේ නැතුව කොහොමද මදහත්ව මනස පවත්වා ගන්නෙ කියලා අපි ටිකක් සිතා බැලිය යුතුයි. ඒ සඳහා ක්‍රම කිහිපයකින් අපිට මනස අවදි කරන්නට වෙනවා. හැබැයි එතෙන්දී අපි තේරුම් ගන්නට ඕන මේ උපේක්ෂාවත් දෙවිධයකට අපේ මනසේ පහළ වෙනවා. එකක් තමයි අඥාන උපේක්ෂාව. එකක් තමයි ප්‍රඥා සම්පන්න උපේක්ෂාව. අඥාන උපේක්ෂාව කියන්නේ නුවණින් තොර මධ්‍යස්ත බවක් ඇති වෙනවා. ඒ කොහොමද? ආත්මාර්ථකාමී බව නිසා, අපේ නොවන නිසා අපට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ අපට වැඩක් නැහැ. මුහුද ගොඩ ගැලුවට අපට මොකද අපි ඉන්න දිහාවට ආවේ නැහනේ. අල්ලපු රටේ මෙහෙම ප්‍රශ්නයක් කළා. ඉතින් ඒව අපට වැඩක් නැහැනේ. දේශපාලන ප්‍රශ්න ඒ ඒක අපට අදාළ නැහැ. අල්ලපු ගමේ ප්‍රශ්න ඒක අපට අදාළ නැහැ. අල්ලපු gedara ප්‍රශ්න ඒව ප්‍රශ්න ඒව අපට ප්‍රශ්න නෙමෙයි. මෙහෙමත් අපට උපේක්ෂා සහගත වෙන්නට පුළුවන්. ඒ පටු ආත්මාර්ථකාමී අදහස තුලින් ඇතිවෙනා උපේක්ෂාව. ඒ වගේම ලෝකයේ ස්වභාවය හොඳ නරක තේරුම් ගන්නට බැරි මූඩභාවය නිසා අඥාන භාවය නිසා කෙනෙකුට උපේක්ෂාව ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඒකට හොඳම ගන්නට තියෙන උදාහරණය තමයි මහා පාරවල් යනකොට මීහරක් එහෙම යන්නේ. එතකොට මේ වාහනේ ඇවිල්ලා ළඟටම හේතු කරගෙන හෝන් ගහනවා. හේතුගේ පාඩු එහෙමම යනවා. දැන් සාමාන්‍යයෙන් සිහි කල්පනාව තියෙන මිනිස්සෙකුට නම් එහෙම කරන්නට බෑනේ. යට කරගනීද, මැරෙයිද, මොකක් වෙයිද කියලා මහා භීතියක් ඇති වෙනවා. අර මේ හරකට එහෙම ප්‍රශ්නයක් නැහැ. යට වෙයිද, පොඩි වෙයිද, මැරෙයිද? උට ඒ ගැන සංඥාවක් නැහැ. එතකොට ඇත්තටම මේ ලෝකයේ තියෙන කම්කටොළු පිළිබඳව වටහා ගන්නට තරම් නුවණ නැතිනම් ඒ පුද්ගලයාටත් ඒ අනුවණකමින් ඒකත් එකයි මේකත් එකයි කියලා ඉන්නට පුළුවන්. ඒ වගේම ආත්මార్థකාමීත්වයෙන් ඊටා පටු වුණොත් අනුන්ට සිද්ධ වෙන සිදුවීම් වලදී උපේක්ෂාවෙන් වගේ ඉන්නට පුළුවන්. නමුත් මේ දෙකම හැබෑ උපේක්ෂාව නෙමේ එය ප්‍රඥාවෙන් තොර වූ ඥාන විප්‍රයුක්ත වූ හීන මදහත් භාවය. ගහ බැන ගන්නට යනවට වැඩිය නම් ඒක හොඳයි. හැබැයි ප්‍රඥාව උපදින්නට උදව් වෙන්නේ නැහැ. ඒන් Tamanටවත් අනුන්ටවත් යහපතක් වෙන්නේ නැහැ. ඒන් ලෝකෙට උපකාරයක් වෙන්නේ නැහැ. ඒන් ගුණධම් වැඩෙන්නේ නැහැ. අපට ගුණධම් වඩන්නට මදහත්ව ජීවත් වෙන්නට අවශ්‍ය වෙන්නේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ලෝකයේ මේ සංස්කාර ධර්මයන් පිළිබඳව නුවණින් කල්පනා කරලා නුවණින් දැකලා ඒ ප්‍රඥාව තුළින් අවබෝධ කරගන්නවා මේ කිසිම දෙයක ඇලෙන්නවත් ගැටෙන්නවත් කාරණයක් නැහැ. එහෙම හරියට දැක්කොත් අපේ මනසේ ලොකු උපේක්ෂාවක් ඇති වෙනවා. මගේ ජීවිතේ එක්තරා කාලයක් මම විටින් විට ධර්ම දේශනාවලදී මේ කාරණේ සිහිපත් කරලා තියෙනවා මගේ ජීවිතේත් මම දුක් විඳින්නට හරීම බිය ස්වභාවයක් බොහෝ කලක් තිබුණා. මනස සංවේදී වෙනකොට අපි හැමතිස්සෙම කැමති අපි කැමති විදිහට දේවල් ලබන්න අකමැති දේවල් නම් එපා කියලා තමයි අපි හිතන්නේ. අපි කවුරුත් එහෙම තමයි. හැබැයි මගේ ජීවිතයේ ওই ස්වභාවය මට හිතන වැඩිපුර තිබුණා. නිකන් සීමාන්තිකව මම අකමැති දේවල් වලට බියපත් වුණා. එනිසා මම පින්කම් කර කර ප්‍රාර්ථනා කළා අනේ කරදර නම් වෙන්න එපා. බැනුම් අහන්න නම් වෙන්න එපා. දුක් විඳින්න නම් වෙන්න එපා. හැබැයි ඒ කාලේ වැඩිපුර මට කරදර ආවා. වැඩිපුර දුක් හැබැයි මට අද හිතෙනවා ඒක මහා වාසනාවක් කියලා. මොකද ඒ තුලින් යමක් වටහා ගත්තා. මේ දුක පීඩාව අත්විඳින්න අත්විඳින්න වෙහෙස අසහනය දැනෙන්න දැනෙන්න හැම විටම මම කල්පනා කළේ දහමේ වරදක් වෙන්නට බෑ. බුදුහාමුදුරන්ගේ දෝෂයක් වෙන්නට බෑ. මට කොතනක හරි වැරදිලා තියෙනවා. ඒ කොතනද? මගේ ප්‍රතිපදාව තුළ කුමක්ද මට පටලැවුනේ? ඇයි මේ තරම් වෙහෙසක් එන්නේ? මෙහෙම සොයද්දි සොයද්දි පින්නතුනේ දිනක් ජීවිතය ගැන ටිකක් ආවර්ජනා කරලා බලන්නට යොමු වුණා. එහෙම යොමු වෙලා මම නිකමට වගේ හිතලා බැලුවා මම කැමති දේවල් මම අකමැති කියලා ප්‍රතික්ෂේප කළාට ඒවත් මගේ ජීවිතේ නැවත නැවත සිද්ධ වෙනවා. හැබැයි කැමති දේවල් සිද්ධ වෙලා නැතිද මගේ ජීවිතේ? කැමති දේවලුත් සමහර ඒවා සිද්ධ වෙලා තියෙනවා. ඔය කාරණේ දැක්කට පස්සේ තව ටිකක් සිහි කරලා බැලුවා ඇත්තටම කැමති දේවල් සිද්ධ වුණහම මට මොකද වෙලා තියෙන්නේ? ඉතින් මොකුත් වෙලා නැහැ වෙලාවට සතුටු වෙලා තියෙනවා ඇලිලා තියෙනවා බැඳිලා තියෙනවා දෝතින් බදාගෙන ඒකත් එක්කලා පැවතිලා තියෙනවා හැබැයි සතියක් මාසයක් වසරක් යනකොට ඒකේ ඇති 아무ත්තක් නැහැ ඒක තව එකක් විතරයි. ඒකේ රසය නැති වෙලා ගිහිල්ලා. ඒක නීරස වෙලා. ඕනම දෙයක් අලුත් පිට විතරයි ඒ තියෙන රසය තියෙන්නේ. එතකොට පරණ වෙන්න පරණ වෙන්න මේක නඩත්තු කිරීමේ අමාරුව විතරයි. පවත්වාගෙන යාමේ කරච්චලය කරදරය විතරයි. එමනම් ඒකෙන් අමුත්තක් වෙලා නැහැ. එහෙම මං කැමති දේවල් ලැබුණා කියලා මම මගේ ජීවිතේ මහා ලොකු පරිවර්තනයක් සිද්ධ වෙලා නැහැ. ඊළඟට මම අකමැති දේවල් ප්‍රතික්ෂේප කරපු දේවලුත් ජීවිතේ විටින් විට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා සිද්ධ වුණා කියලා ඒ වෙලාවට මොකද වෙලා තියෙන්නේ? ටිකක් අඬලා තියෙනවා, වැළපිලා තියෙනවා, දුක් වෙලා තියෙනවා, පසුතැවිලා තියෙනවා, චෝදනා කරලා තියෙනවා, දෝෂාරෝපණය කරලා තියෙනවා, හැපිලා තියෙනවා, ගැටිලා තියෙනවා. ඔහොම ඉතින් මූණ අකුල හොයාගෙන ටික දවසක් ඉඳලා හැමදාම ඔහොම ඉන්න බෑනේ. ඊට පස්සේ ආයෙ යථා තත්ත්වයටපත් වෙලා දිනවා. අරක තවත් එක දෙයක් විතරයි. මෙහෙම බලාගෙන යනකොට පැහැදිලිව පෙනෙනවා අපේ ජීවිතේ කැමති දේවල් සිද්ධ වුණත් අකමැති දේවල් සිද්ධ වුණත් මහා ලොකු වෙනසක් වෙලා නැහැ. අපි සසරින් ගෙන ආපු කුසල අකුසල කර්ම භුක්ති විඳගෙන අපි නිකන් ඔහේ වයසට ගිහිල්ලා විතරයි. මොකද්ද ජීවිතේ ඇති වෙලා තියෙන වෙනසේ දෙකින් එකකින්වත් මොකවත්ම වෙනසක් වෙලා නැහැ නේද කියලා දකිනකොට අර එතෙක් ජීවිතයේ තිබුණු මහා බර නිදහස් වෙලා ජීවිතේ පළවෙනි වතාවට පුදුමාකාර සැහැල්ලුවක් ඇති වුණා. එදා තමයි මට වැටහුනේ මේ ලෝකයේ තුල මොන තරම් සැහැල්ලුවෙන් පවතින්න පුළුවන්. අපි කැමති දේවල්ම වෙන්නට ඕන කියලා ඇයි අපි මේ තරම්ම උඩපණින්නේ? අපි අකමැති දේවල් වෙන්නට එපා කියලා ඇයි අපි මේ තරම්ම මොර දෙන්නේ? ඒ කොයිවා සිද්ධ වුණත් අපේ ජීවිතේ මහා ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැතිනම් ඒවා තවත් එක සිදුවීමක් විතරනම් තවත් එක කුසල කුසල කර්ම විපාකයක් විතරනම් මේවා පිළිබඳව අමුතුවෙන් ඇලීම් ගැටීම් ඇති කරගන්නට දෙයක් නැහැ නේද කියලා වැටහෙනකොට තමයි මනසේ ඊටාම සැහැල්ලුවක් සංසුන් බවක් උපේක්ෂාවක් මනස තුල ගොඩනැගෙන්නේ මේ සංසුන් බව ඇති වුණේ නැතිනම් පින්නතුනේ අපේ මනසේ සිහිය මතුවෙන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් කියන්නේ අපට සිත එක අරමුණක තියාගන්න බෑ. මටත් එහෙමමයි. ඒ නිසා මම කල්පනා කළා මට නම් කවදාවත් භාවනා කරන්න බැරි මට නම් කවදාවත් සිත එකඟ කරගන්න බැරි ඇයි මේ? හැම තිස්සෙම ඇලීම් ගැටීම් වලින් මනස වික්ෂිප්ත වෙනවා. හැබැයි මේ විදිහට දකිනකොට ඒ එකකවත් 아무තු විශේෂත්වයක් නැහැ කියලා මේ අරමුණු වලට මහා අගයක් ආරෝපණය කරන එක මනසෙන් ටිකක් බැහැර වෙනකොට අපිට ඕනනම් සංසුන්ව ඉන්නත් පුළුවන්. ඕනනම් එක අරමුණකට මනස යොමු කරගන්නත් පුළුවන්. ඇයි? ඒ එකකවත් 아무තු විශේෂත්වයක් නැති නිසා. මෙන්න මේ විදිහට පින්නතුනේ මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් පිළිබඳව අපට ටිකක් සැහැල්ලුවෙන් දකින්නට පුළුවන් නම් ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් නම් එසේ ප්‍රත්‍යවේක්ෂා කරලා සංසන්දනය කරලා බැලීම අපට උපේක්ෂාව ඇති කරගන්නට ප්‍රධාන සාධකයක් වෙනවා ජීවන අත්දැකීම් හොඳ නරක ප්‍රත්‍යක්ෂා කරලා යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට බැලීම කෙනෙකුට ජීවිතයේ ඇලීම් ගැටීම් අවම කරගෙන සැහැල්ලුවෙන් උපේක්ෂාව ඇති කරගන්න උදව් වෙනවා. ඊළඟට කුසල කුසල කර්ම විපාක හැටියට හේතුඵල හැටියට මේ සංස්කාර ධර්මයන් දකින්නට පුරුදු වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම හේතුවක් ඇතුවයි සිද්ධ වෙන්නේ. අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ. මම යමකට අකමැති වුණාට කරන්න දෙයක් නැහැ. ඒකට අදාළ හේතු තියෙනම් එහෙම වෙනවා. බිරිඳ මෙහෙම වෙන්නට ඕන කියලා සැමියා හිතනවා. සැමියා මෙහෙම වෙන්න ඕන කියලා බිරිඳ හිතනවා. දරුවෝ මෙහෙම වෙන්න ඕන කියලා අම්මා තාත්තා හිතනවා. අම්මා තාත්තා මෙහෙම වෙන්න ඕන කියලා දරුවෝ හිතනවා. ගිහියයි මෙහෙම වෙන්න ඕන කියලා හාමුදුරුවෝ හිතනවා. හාමුදුරුවෝ මෙහෙම වෙන්න ඕන කියලා ගිහියයි හිතනවා. ඔක්කොම එක එක විදිහෙන් හිතනවා. හැබැයි කොහොම හිතුවත් වෙන්නේ කොහොමද? හේතු තියෙන හැටියටයි. ඒ ඒ පුද්ගලයා තුල හේතු ගොඩනැගෙන හැටියට හොඳ හරි නරක හරි සිද්ධ වෙනවා. නරක හොඳ නැහැ තමයි. ඒකෙන් අනර්ථයක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් ඒ නරක උපදින්නට අදාළ හේතුව නැසලා නැතිනම් ඒවයේ මනස තුල තියෙන ඒ තුලින් නරක උපදිනවා. එහෙනම් ඒකට ගැටෙන එක නෙමෙයි කරන්න නැත්තේ හේතුව හඳුනාගෙන හේතුව හොයාගෙන ඒ අයහපතින් වළකින්නට උදව් කරන එකයි. මේ විදිහෙන් කල්පනා කරලා බලනකොට ඇත්තටම ලෝකය ගැන අපට කරුණාව ඇති කරගන්න පුළුවන්. මොකද්ද කරුණාව කියන්නේ? දුකටපත් වෙලා ඉන්න අය දුකින් ගොඩ ගන්නට උදව් කිරීමේ අදහස. අපට එතෙක් ඇති වෙන්නේ ගැටීමක්. ඒ ගැටීම වෙනුවට උපේක්ෂා සහගත මනසින් හේතු දකින්නට පුළුවන් මේ හේතු වෙනුයි මේක සිද්ධ වුනේ. මේ හේතු වෙනුයි මේ ඵලය සිද්ධ වුනේ. හරියට නිගමනය කරගන්නට පුළුවන් නම් අපට අමුතු ඇලීම් ගැටීම් ඇති කරගන්නා වෙනුවට මැදහත් වෙන්නට පුළුවන්. හොඳ නරක දෙකෙහිදී ඊළඟට කුසල කුසල කර්ම විපාකේ කුසල කුසල කර්ම විපාකේ කියන්නේ හේතුඵලම තමයි. නමුත් කර්ම විපාකේ අපි වෙනම අරගෙන මෙනෙහි කරලා බලන එක වඩා යෝග්‍යයි උපේක්ෂාව ඇති කරගන්න. එහේ අපි හිතනවා මේ මිනිස්සු මෙහෙම හරියට සැකසෙන්නේ වැරදි කරනවා, පව්කම් කරනවා. ඒ වගේම ලෝකෙ මේ මේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ ලෝකෙ කොච්චර ප්‍රශ්න ඇති වුණත් මිනිස්සු කොච්චර දුර්දාන්ත වුණත් ඒ ප්‍රශ්නේ මා වෙත පැමුණුනේ මොකටද? ඇයි ඒක මට බලන්න සිද්ධ වුනේ? මගෙත් කොහේ හරි දුබලකමක් තිබිච්ච නිසා ඒ පීඩාව විඳින්න මාත් ගිහිල්ලා එතනට හිර වෙනවා. එහෙමනම් ලෝකෙ මිනිස්සු කොච්චර වැරදි වුණත් ලෝකෙ මිනිස්සු කොච්චර අඩුපාඩු ඇතුව කටයුතු කළා වුණත් ඒ දුක විඳින්නට මම එතනට ඇවිදින් හිර වුණේ මොකටද? මගෙත් මොකක් හරි කර්මයක් තිබිච්ච නිසා. දැන් ওই පහුගිය කාලේ 80 ගණන් වල මහා භීෂණ යුගයක් තිබුණානේ තන තන මරලා දාලා පුච්චලා එදා ඒ කාලේ වෙනකොට මමත් ජීවත්ව හිටියා. හැබැයි මම එකම මිනිස්සෙක්වත් මරලා තියනවා දැක්කෙත් නෑ. මරණව දැක්කෙත් නැහැ, පුළුස්සනවා දැක්කෙත් නැහැ, පුළුස්සලා තියනවා දැක්කෙත් නැහැ. මම දැක්කේ අන්තිමට ගමන් බිමන් යනකොට ඒ පුච්චපු තැන්වල අලු ගොඩවල් විතරක් මම දැක්කා. මම ඒකෙන් සතුටු වුණා සසරේ මොකක් හරි මගේ පැතුමක් එක්කෝ තියෙන්නට ඇති එහෙම දේවල් දකින්නට එපා කියලා. එහෙම නැත්නම් ඒ ලබන චිත්ත පීඩාව විඳින්නට සුදුසු කර්මයක් අපි සතුව නොතිබෙන්නට ඇති. මේ කොහොම හරි ලෝකයේ තුල කුමක් සිද්ධ වුණත් ඒක මට අත්විඳින්නට සිද්ධ වෙන්නේ මට ඒකට මූණ දෙන්නට සිද්ධ වෙන්නේ මට ඒ කම්පණය විඳින්නට සිද්ධ වෙන්නේ මා සතුව මොකක් හරි දුර්වලකමක් තිබිච්ච නිසායි. එහෙමනම් ඒ දුබලකම මොකක්ද කියලා හොයාගෙන ඒකෙන් නැගී හිටින්නට උත්සාහ කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තාට ලෝකයේ පිළිබඳ උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. ඒ වගේම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන් දකින්න පුළුවන්. අපට උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. අනිත් ඒ කියන්නේ මේ සැප දුක් එකක්වත් දීර්ඝකාලීනව පවතින්නේ නැහැ. ඒ නිසා මේ සැපේ ගැන අමුතුවෙන් උඩ පනින්න දෙයක් නැහැ. ඒකත් ටික කාලයකින් ඉවර වෙනවා. දුක ගැන මේ තරම් අඳෝනා නගන්න දෙයක් නැහැ. ඒකත් අනිත්‍ය. ඒකත් කලකදී අවසානයි. ඒ වගේම මේ හැම දෙයක්ම අනාත්මයි. අපි කැමති හැටියට කිසිවක් පවතින්නේ නැහැ. අපේ රුචි අරුචිකම් වලට අනුව ලෝකය පවතින්නේ මෙසේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දකින දකින තරමට අපේ මනස උපේක්ෂා සහගත කරගන්න පුළුවන්. එමනම් මේ කරුණු පිළිබඳව නුවණින් කල්පනා කරලා ස්ථානිෂ්ඨ ආරම්මන ඉෂ්ඨ කිව්වේ කැමැතිව අනිෂ්ඨ කිව්වේ අකමැතිව ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි අරමුණු ගන්නවා ඒ අරමුණු අතර අපි කැමැති ඒවත් තියෙනවා අකමැති ඒවත් තියෙනවා සත්වයෝ පුද්ගලයොත් ඉන්නවා ද්‍රව්‍යමය ස්වභාවයනුත් තියෙනවා. ඔය දෙපසම සමග අපි ඇලෙමින් ගැටෙමින් මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ උපේක්ෂාවයි කියලා කියන්නේ ඉෂ්ඨාරම්මණයක් ලැබුණත් අනිෂ්ඨාරම්මණයක් ලැබුණත් ඒ පිළිබඳව උස්පහත් නොවි ඇලීම් ගැටීම් ඇති කරගන්න නැතුව ඒ ලෝක ස්වභාවය නුවණින් තේරුම් අරගෙන කවර හේතුවක් නිසාද එසේ වුනේ කියලා නුවණින් තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් දකිමින් ප්‍රඥාවෙන් හේතු විනිවිද දකිමින් අපට ඇලෙන්න ගැටෙන්නේ නැතුව මදහත් සමබරව පවතින්නට පුළුවන් නම් අන්නේ ගුණයට කියනවා උපේක්ෂාවයි කියලා. ඒ නිසා හැම දිනාටම තම තමන්ගේ ජීවිත තුළ ලෞකික වශයෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නටත් ලෝකෝත්තර ඵලය සඳහා